එදවහකු ඉබ්න අබ්බාස් රදියල්ලාහු අන්හුමාය මොආවයා රදියල්ලාහු අන්හුමා වඩාගන්නවනි තොආෆ් කොරවුම් මි දෙබේකලුන් එකු එකීගා තොආෆ් කොරවමුන් දනිකො මොආවයා රදියල්ලාහු අන්හුමා මි කුරව්වා කමකි කවබාගෙ හුරිහා කනෙක්ග ස්තිලාම් කොරබ්බන මිකන් ඉබ්න අබ්බාස් රදියල්ලාහු අන්හුමා ෆෙනි වඩාගෙන් විදාළුවනි ඉස්තිලාම් කුරුම අතුන් එතනෙක්ග අල්ලුම තුවාෆ් කොරමුන් දායරු කවබාගේ අල්ලුම සුන්නතුම් වාරිදොෆවා කන්තාකී ඒ රුකුණුල් යමානීය අදි හජරුල් අස්වද මේක වර ගෙන රිවායත්තන් ආස්ෆාවේ මේක රිවායන් ආස්වන් සොහල් බුඛාරීග අදි එනු රිවායත්ත ඉබ්න් හජර් රහිමහුල්ලාහ් වනි ෆතුහුල් බාරිග එක්කරවා ෆහම මේ වාහක හිඟාදිය ගොතු ඛුලාසා මෙතනුගම කියාදේ miwaahaka migota ibni abbaas radiallahu anhuma denneewiima muwaawiya radiallahu anhu midaaಳುwani ಗೆಫುಳು ಗೆವ್ವೆಸ್ ತಣೆ ದುಲೆನ್ನು ಕೊಲ್ಲುವೆನ್ನು ದೆಂಗ್ ಇಬ್ನ ಅಬ್ಬಾಸ್ ರದಿಯಲ್ಲಾಹು ಅನ್ಹುವ ಇದಾಳುವನಿ ಎಹನಸ್ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಇಸ್ತಿಲಾಂ ಕುರವ್ವಿ ಎಮ್ಮೆದೆ ಕಣುಗೆ ಎ ರುಕುನುಲ್ ಯಮಾನಿಯ ಅದೆ ಹಜರ್ ರಸ್ವದು ඉබ්න අබ්බාස් රදියල්ලාහු අන්හුමා මේ විදාළුවනි කිත් කුර්ආනුගේ ආයත ලකද කාන ලකුම් ෆී රසූලිල්ලාහි උස්වතුන් හසන අමකෂරුන් අල්ලාහ් තාලාගේ රසූලාගේ කිබෑගා තියබෑ මිහුන්න රිවෙතිවගෙන් වා නමූනාව්වේ එගොත විදාළුම මුආවියා රදියල්ලාහු අන්හු විදාළුවනි තීතෙදු ෆුලකි එම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ කිබෑගා අලගොණු මෙන්න රිවෙතිවගෙන් වා නමූනාව්වේ الله تعالى فدنك القرآن غا وحي كربون هم كشرون رسول الله صلى الله عليه وسلم كي كباغا تيبامي هن ربتي بكم ونمونا بي ايكم باكا لمن كان يرجو الله واليوم الآخر أي الله تعالى يا دي آخر الدوها إدي ميهاش وذكر الله كثيرا أدي جنا جنين الله تعالى هندم كرامي هكش එමෙ ගින ගිනයින් අල්ලාහ් තාලා හඳුම කුරම් බේනුම් මියකු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සියරතා අදි හදීස් ෆොත්තෝක කලේග ෆානු අමල් කුරවවාෆාවා ගොයි කියම්වි ඒගා අල්ගොනුමෙන් ගින ගිනයන් හඳුම කුරන් අමල් කුරම් වී ගොත්තන් කලේග ෆානු වනි බුණ දෙවවා ෆම ආයිෂා රදියල්ලාහු අන්හා විදාල් වනි කාන ඛුලුකුහුල් කුර්ආන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ අඛලාග කලේග ෆානුගේ අමල් ෆුල්තකි එයි කුර්ආනේ ege muradaki kelegefaanu wani kiitu qur'aanuge huriha aayatakan amalu korawaafe kiitu qur'aan sharaa koddewaafe emme rangalak kiitu qur'aanuge maanata visni wadaagen nabi rasuulullaahi sallallahu alayhi wasallam ema rasuulullaahi sallallahu alayhi wasallamge amal fula balaafinuma fennani kiitu qur'aanuge sharaha kelegefaanu kiitu qur'aana wara rangalan amalu korawaafawan